ආයු බොහෝ වේවා. තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් අපි ඔබගේ ආලින්දයට ගොඩවදින්නේ ඔබ අප කවුරුත් ආදරෙන් වැළඳගන්න දහම් සාකච්ඡා වැඩසටහන් මාලාව සමගයි. ඒ ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහන. ඉතින් සුපින්නතුනේ මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියස අපි සංවිධානය කරගෙන යනු ලබන මෙම වැඩසටහන ගැන මං තවත් අලුතෙන් අටුවා ටිකක් ඔබ වෙත ගෙනහැර දක්වන්න අවශ්‍ය නැහැ. මොකද දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ වැඩසටහනත් එක්ක ඔබ අප එකතු වෙමින් දහම් සාකච්ඡා දැනුම බෙදා හදා ගනිමින් යන ගමනක්. ඉතින් මේ වන විට අපේ අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ධර්ම විනිශ්චය කියන දහම් ග්‍රන්ථයේ පිළිබඳව පෙර වැඩසටහන් කීපයකදීම අපි විශාල මාතෘකා ටිකක් සාකච්ඡා කරගනු ලැබුවා. ඉතින් අදත් සුපුරුදු පරිදි අපගේ ආරාධනාව පිට අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ දේශකයන් වහන්සේ සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයට වැඩමවා වදාරා සිටිනවා වැඩසටහන පටන් ගැනීමට පෙර ආතුව අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වක පිළිගෙන සිටිමු. නම කියනට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. සුපින්වතුනේ පහුගිය වැඩසටහන් මාලාවේදී වගේම අදත් අපි මේ දහම් ගැටලු निराකරණය කර ගැනීමේදී මේ ධර්ම විනිශ්චය සඳහන් වන අලුත් පරිච්ඡේදයකින් මේ වැඩසටහන ආරම්භ කරන්නට අපි සිතුවා. බෞද්ධ ඔබ අපට බොහෝ හුරු පුරුදු වචනයක් තමයි කර්මය. බෞද්ධ නොවන අබෞද්ධ අන්‍යාගමිකයින්ටත් මේ කර්මය කියන වචනය ඊටාම හුරු පුරුදු වචනයක්. නමුත් අපි සියලු දෙනාටම මේ කර්මය කියන එක විග්‍රහ කර ගැනීමම තමයි තිබෙන අසීරුම කාරණාව. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මහානායක ස්වාමීන් වහන්සේගේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේදී 40 වෙනි පරිච්ඡේදය අපිට දක්වනවා මේ කර්මය යනු කුමක්ද? ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ කර්මය යනු කුමක්ද? තරව සරණයි හැම දිනාටම අද දවසෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමේදී ඊ타ත්ම වැදගත් දහම් පැනයකින් එය ආරම්භ කරන්නේ කර්මය බෞද්ධයින් හැටියටත් ඒ වගේම අබෞද්ධ බොහෝ දෙනාත් පිළිගන්නා එක්තරා ධර්ම න්‍යායක්. එහෙමයි. නමුත් බුදුදහමේ කොයිතරම් ගැඹුරට මේ කර්මය පැහැදිලි කරලා තිබුණත් බෞද්ධ වූ බොහෝ දෙනාට පවා මේ කර්මය පිළිබඳ නිවැරදි වැටහීමක් ඇති කර ගැනීම පහසු කාරණයක් නෙමෙයි. එහෙමයි. ගිහියන්ට තබා පැවිද්දන්ටවත් එය කරන්න පහසු නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි තථාගතයන් වහන්සේ විසින්ම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේට පමණයි මේ කර්මය පිළිබඳව ਸਰව සම්පූර්ණ අවබෝධයක් ඇති කරගත හැක්කේ. අන් අයට කරන්න පුළුවන් වෙන්නේ ඒ ඒ අයගේ ප්‍රඥාවේ ප්‍රමාණයට සාංශාරික අත්දැකීම් වල ප්‍රමාණයට විමසන ප්‍රමාණයට තමයි ඒ ඒ අයට මේ කර්මය පිළිබඳ වැටහීම ඇති කරගන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳව විශාරද ඥානය හඳුන්වන මහා කම්ම විභංග ඥානය හැටියට. විභංග කියලා කියන්නේ බෙදා දැක්වීම. එතකොට කර්මය විවිධාකාරයෙන් බෙදා හඳුනාගෙන ලෝකයට දේශනා කිරීමේ හැකියාව තථාගතයන් වහන්සේ සතුව පවතී. ඒතර මේ කර්මය සාමාන්‍යයෙන් වටහා ගැනීම පහසු වෙන්නේ නැත්තේ එහි පවතින සූක්ෂම ස්වභාවය සහ එය ක්‍රියාත්මක වෙන විවිධ ස්වභාවයන් නිසා. ඒ කියන්නේ එකම රටාවකට එකම අච්චුවකට ක්‍රියාත්මක වෙන දෙයක් නෙමේ කර්මය කියලා. ඒ ඒ පුද්ගලයාගේ හැටියට ඒ ඒ අවස්ථාවේ හැටියට එහි ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නට පුළුවන්. එතකොට පොදුවේ එහි අනිවාර්ය ලක්ෂණයක් පවතිනවා හේතුඵල රටාව. ඒක හඳුන්වනවා කම්ම නියාම කියලා. එතකොට හේතුඵල වශයෙන් අකුසල කර්මයෙන් අකුසල විපාකයක් ඇති කරනවා කුසල කර්මයෙන් කුසල විපාකයක් ඇති කරනවා කියන මේ නියමය ඒක සනාතන ධර්මතාවය. ඒක කාටවත් අතික්‍රමණය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් එතන හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ස්වરૂපය අවස්ථාවෝචිත උස් පහත් වෙන්නට පුළුවන්. අනිත් කාරණේ තමයි මේ කර්මය කියන එක අපට සාමාන්‍යයෙන් ඉන්ද්‍රයන්ට හසු කරගන්නට පහසු නැති ඊටාම සූක්ෂම ධර්මතාවය. ඒ නිසාත් මේ පිළිබඳව වටහා ගැනීම පහසු නැහැ. නිසා තථාගතයන් වහන්සේ දක්වනවා මේ කර්ම વિશે කියන එක අචින්තනීය ධර්මයක් හැටියට. යමෙක් ඒ පිළිබඳව හිතලා තේරුම් ගන්නට උත්සාහ කරනවා නම් උම්මාදස්සවා විඝාතස්සවා භාගියස් එක්ක උමතු වෙනවා එහෙම නැත්නම් දැඩි වෙහෙසකටපත් වෙනවා. දැන් මේ කාරණේ අරගෙන හුඟක් දෙනා හිතනවා එහෙනම් අපි කර්මය ගැන එච්චර ගැඹුරට හිතන්න ඕනේ නැහැ. ඒක බුදුහාමර නොසිතිය යුතු ධර්මයක් හැටියට දේශනා කරනවා. එතකොට නොසිතිය යුතුයි කියලා කියන එකේ තේරුම ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන්න එපා කියන එක නෙවෙයි. නිකම් වෙනත් කාරණයක් පිළිබඳව අපි තර්ක ඥාණයෙන්, අනුමාන ඥාණයෙන් හිතන්නා වගේ එහෙම තර්ක ඥාණයෙන්වත් අනුමාන ඥාණයෙන්වත් හිතලා ලං වෙන්නට පුළුවන් කරුණක් නොවේ කියන එක. දැන් අපිට අවසර අපි සානස් ද ওই විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරනවා වගේ එහෙම කරන්න එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමයි. විද්‍යාත්මක පරීක්ෂණ කරනකොට ඉස්සල්ලා යම්කිසි අනුමාන ඥානයක් ඇති කරගන්නවා. උපකල්පනය කරනවා මේක මෙහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ උපකල්පනය මත තමයි ඒගොල්ලෝ යම් යම් පරීක්ෂණ නිරීක්ෂණ කරන්නේ. ඊට පස්සේ ඒ ඇති කරගත් උපකල්පනය පිළිබඳව යම්කිසි තහවුරු කර ගැනීමක් කරගන්නවා. ඉතින් අන්න ඒ වගේ ලෝකයේහි බොහෝ දෙනා විවිධ කරුණු පිළිබඳව තමන් දන්නා යම්කිසි ශාස්ත්‍රීය ඥානයක් හෝ කවර හෝ ඥානයක් පාදක කොටගෙන දේවල් හිතන්න කල්පනා කරන්නට පෙළඹෙනවා. එබඳු චින්තාමය ඥානයකින් පමණක් ਸਰව සම්පූර්ණයෙන් වටහන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒකෙන් අදහස් ගන්න චින්තාමය වශයෙන් අපි ඒ ගැන නොසිතිය යුතුයි කියන එකක් නෙවෙයි අපිට හිතලා තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එහෙම. ඒ ප්‍රමාණයෙන් ඔබට අපි ඒවා වටහා ගත යුත්තේ අත්දැකීම් තුලින් සහ ප්‍රත්‍යවේක්ෂාවෙන් ඊළඟට සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ ස්වභාවයන් ස්පර්ශ කරමින් විදර්ශනා නුවණ. එහෙමයි. ඉතින් අන්න ඒ විදිහට දිගු කලක් අපි සසරේ පුරුදු පුහුණු කරන ප්‍රමාණයත් එක්කලා තමයි කර්මය පිළිබඳව අපේ ඥානය පුළුල් වෙන්නේ. එහෙම නැතුව අපිට තර්කානුකූලව හෝ උපකල්පිත වශයෙන් හෝ හිතලා ਸਰව සම්පූර්ණයෙන් කර්මය පිළිබඳ නිගමනය කරන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ තථාගතයන් වහන්සේගේ කර්ම විභංග ඥානය තුලින් දකින කාරණා අන් කෙනෙකුට ඒ විදිහෙන් ස්පර්ශ කරන්න බෑ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එය අවබෝධ කරගන්නට ක්‍රියා කිරීමයි සාමාන්‍ය ලෝකයාට කළ හැකි. ඒ නිසා මේ කර්මය පිළිබඳ කතාව බොහොම ගැඹුරු සූක්ෂම කාරණයක්. ඒ පිළිබඳව විවිධ තර්ක විතර්ක මතවාද වැරදි වැටහීම් මේ සමාජය තුළ ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි එහි පවතින සූක්ෂම ස්වභාවය. එතකොට කර්මය ගැන ගත්තහම බුදුදහමෙහි ප්‍රධාන වශයෙන් දක්වන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන මේ පාඨය බුදුදහම දන්න ඇසුරු කරන බොහෝ දෙනා කර්මය පිළිබඳව කතා කරනකොට ප්‍රධාන වශයෙන් මතු කරන කාරණා. එහෙමයි. චේතනාව කර්මය කියන එක. එතකොට චේතනා කියලා කියන්නේ එක්තරා චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මය අභිධර්මයේ දැක්වෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. සියලුම සිත්වල යෙදෙනවා. හැබැයි සියලුම සිත්වල යෙදෙන චේතනාව කර්ම බවට පත් වෙන්නේ නැහැ. කර්ම බවට පත් වෙන්නේ ජවන් සිත්වල යෙදෙන චේතනාව පමණයි. එතකොට ජවන්සිත කියලා කියන්නේ අපේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් සිතෙන් අරමුණු ගන්නකොට ඒ අරමුණ සම්බන්ධව පහළ වෙනවා සිත් පෙළ. ඒ සිත් පෙළ සෙත් වැල හඳුන්වනවා චිත්ත වීතියක් කියලා. ඒ චිත්ත වීතියෙහි ජනිත වෙන අනුපිළිවෙලින් ජනිත වෙන සිත් හතක් තියෙනවා ජවන් සිත් කියලා. අන්න ඒ සිත්වල යෙදෙන චේතනාව තමයි మතු විපාක ඇති කරන්නට සමත් වෙන්නේ. අවශේෂ සිත් ඇති වෙන්නේ పూర్ව කృత කර්මයක විපාක වශයෙන් හෝ ක්‍රියා මාත්‍රයක් පමණයි. එතකොට పూర్ව කృత කර්මයක විපාකයක් වශයෙන් ඇති වෙන සිතකින් නැවත විපාකයක් ඇති කරන්න බෑ. එහෙම. ඊළඟට ක්‍රියා මාත්‍රයක් හැටියට ඇති වෙන ක්‍රියාසිතකින් නැවත විපාකයක් ඇති කරන්නේ නැහැ. ඒකට ක්‍රියාසිත කියන්නේම විපාකයක් ඇති කරන්නේ නැති නිසා. මේ ජවන්සිත කියලා කියවෙන සිත් වලින් තමයි අනාගත විපාක ඇති වෙන්නේ. ඒ ඒ ජවය අනාගත විපාක ඇති කිරීමේ ජවය තියෙන නිසාම තමයි ඒවට ජවන්සිත කියලා හඳුන්වන්නේ. එතකොට චේතනාව හැම සිතකටම සාධාරණයි සබ්බචිත්ත සාධාරණ චෛසික. නමුත් ජවන්සිත වල යෙදෙන චේතනාව පමණයි විපාක ඇති කරන්න කියන බව අපි තේරුම් ගන්න ඕන මූලික වශයෙන්. අනිත් කාරණේ තමයි චේතනාව තිබුණා වුණත් ඒ කියන්නේ හැම සිතකම චේතනාව යෙදෙන නිසා ඒක සම්බචිත්ත සාධන චෛසිකයක්. නමුත් සමහර තැන්වලදී චේතනාව යටපත් වෙලා චේතනාව දෙවන තැනට ඇවිල්ලා වෙනත් මනෝභාවයක් ප්‍රබල වෙන අවස්ථා තියෙනවා. ඒ විදිහට තවත් චෛතසික ධර්ම 21ක් ගැන දැක්වෙනවා ධර්මයේ කර්මය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒතර චේතනාව ඉන් එකක් පමණයි. එහෙමයි. චේතනාව ප්‍රකටම කාරණේ, ප්‍රබල කාරණේ. නමුත් තවත් ධර්ම 21ක් තියෙනවා. ඒතර ඒ ධර්ම 21ත් එක්කලා චේතනාවත් එකතු වුනහම ධර්ම 22ක් ධර්මයේ කර්ම කියන නමින් හඳුන්වනවා. එහෙනම් මොනවද ඒ අවශේෂ කාරණා 21 බොජ්ජංග ධර්ම 7යි මාර්ගාංග 8යි බොජ්ජංග ධර්ම කියලා කියන්නේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ කාර්ය.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 එතන 3යි 21යි. එතකොට ඒ 21යි චේතනාවත් එකට එකතු වුනහම 22යි. ඔන්න ඔය චෛතසික ධර්ම 22 තමයි ධර්මයේහි කර්ම බවට පත් වෙන එහෙම නැත්නම් අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන කාරණා හැටියට දක්වන්නේ. එතකොට දැන් මේ විස්තර විභාග හරියට තේරුම් නොගත්තු බොහෝ දෙනා චේතනා හම්බෙක්කවේ කම්මම් වදාමි කියලායි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. ඒතකොට මට එහෙම චේතනාවක් පහළ වුණේ නැහැ කියලා අන්න එහෙම තර්ක විතර්ක වාද විවාද කරනවා. දැන් එතනදී අරවින්ද මහත්මයා දැන් හුඟක් දෙනා චේතනාව කියන එකක් පටලවාගෙන වටහාගෙන. එහෙම. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් සමහරු කියන්නේ මම හොඳ හොඳ චේතනාවකින් තමයි ඒක කළේ. එහෙමයි. අවසර අපේසානේ දැන් සමහරු හිතනවා මම පින්කම් කරන්න මුදල් හොරකම් කරාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මම ඒකෙන් පින්කමක් කරන්නේ. එහෙමයි. එතකොට රට රැකගන්න, ජාතිය රැකගන්න, සාසනය රැකගන්න මිනිහෙක් මැරුවට ප්‍රශ්නයක් නැහැ. ඒක මම හොඳ චේතනාවෙන් කළේ. අන්න ඒ වගේ වැරදි අදහස් තියෙනවා. ඉතින් එතනදී අපි තේරුම් ගන්නට ඕන චේතනාව කියන්නේ මොකද්ද? අදහස කියන්නේ මොකක්ද? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි කෙනෙක් ශාසනය සුරක්ෂිත කරන්න කියලා, රට රකින්න කියලා. ඒතර ශාසනය රකින්නවා කියන එක හොඳ දෙයක්. එහෙමයි. උදාහරණයක් ඇටියට දැන් දුටු ගැමුණු රජුරෝ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා යුද වදින්නට තීරණය කළා. එතකොට ශාසනය සුරක්ෂිත කිරීම කියන අදහස හොඳයි. නමුත් චේතනාව කියලා කියන්නේ ඒ වෙලාවේ මිනිස්සේ ඝාතනය කරන්නට තමන් ක්‍රියාත්මක වෙනවා නම් එතනයි චේතනාව. එතකොට දැන් දුටුගැමුණු රජුරෝ නෙමෙයි යුද්ධ කළේ මූලික අවස්ථාවේ පරිවාරයයි. එහෙමයි. හැබැයි දුටුගැමුණු රජුරෝ තේරුම් ගන්නවා මේක පරිවාරය ඝාතනය වෙලා විශාල පිරිසක් දෙපසින්ම විනාශ වෙනවා. ඒක සුදුසු නැහැ. ඒ නිසා මෙතනදී මම ඉදිරිපත් කළා ද්වන්ද සටනකට ක්‍රියාත්මක වෙනවා. ඒතර බොහෝ දෙනාගේ ජීවිත ආරක්ෂා වෙනවා. එතකොට රජ්ජුරෝ ද්වන්ද සටනකට එන්න තීරණය කරන අනිත් අයගේ ජීවිත රකින්න. හැබැයි අනිත් අයගේ ජීවිත රකින්න තමයි මූලික අදහස. හැබැයි එලාර රජ්ජුරුවොත් එක්කලා සටනට එනකොට අපි හිතමු කඩුවෙන් කෙටුවනම් එහෙමයි. ඊතලෙන් විද්දනම් තෝමරෙන් ඇන්නනම් එතකොට ඒව කරන්නේ අන්න එතනයි චේතනාව පහළ වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ චේතනාව කියලා කියන්නේ මේ නාම රූප ධර්ම හසුරුවන බලය. එහෙම නැත්නම් ක්‍රියා සාධක බලයයි. එහෙමයි. එතකොට අර අනිත් පිරිසගේ ජීවිත රකින්න ඕන කියන එක මූලික අදහසක්. ඒ වෙලාවේ කඩුව අරගෙන කොටන්නේ එතකොට අර මූලික අදහසින් නෙමෙයි මේ තනත්තාව පාලනය කරන්න හෝ යට කරන්න හෝ විනාශ කරන්න කියන ඒ ඒ මනෝභාවය. එතකොට අපේ සාහනාස අවසරයි අදහසට අනුව කුසලයක් ක්‍රියාවට අනුව අකුසලයක් සිදු වෙනවාද? දැන් අදහසට අනුව කියලා කියන්නේ මූලික අදහස අනුව අර කර්මයේ ශක්තිය උස්පහත් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ දැන් අපි හිතමු රජතුමා දුටුගැමුණු රජුරෝ ඒ කරපු ක්‍රියාව වෛරයෙන් ක්‍රෝධයෙන් මනුෂ්‍ය ඝාතනයක් කරන තරම් බරපතල නැහැ. එහෙමයි. දැන් අපි හිතමු පසුගිය කාලේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. එහෙමයි. එතකොට මේ යුද්ධයේදී අපේ රණවිරුවන්ට සිද්ධ වුණා රට රැකගන්න, ජාතිය රැකගන්න, ශාසනය රැකගන්න යුද වදින්න සිද්ධ වුණා. එතකොට ඒ අය යුද්ධෙට ඉදිරිපත් වෙලා අර මිනිස්සෙක්ව ඝාතනය කරන ක්‍රියාව සිද්ධ කරද්දී අනේකා ඝාතනය කරන්න අපි තුන් බෝම්බයක් ගහන එක හරි වෙඩි තියන එක හරි කරන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී ඒ කරන ක්‍රියාව අනුව සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනා උපක්‍රමයෙන් ඝාතනය වේ. එතකොට මේ කරුණු පහ මෙතන සම්පූර්ණ වෙනවා. එහෙම. සම්පූර්ණ වෙනකොට එතන අඩුවක් නැතුව ප්‍රාණඝාත කුසලයක් සිද්ධ වෙනවා. එහෙම. නමුත් අර දීර්ඝ කාලයක් වෛර බැඳගෙන, ද්වේෂය, වෛරය තහවුරු කරගෙන, සැලසුම් කරගෙන ගිහිල්ලා යම්කිසි මිනිස්සෙක් මරණ එකයි මේකේ ලොකු වෙනසක් තියෙනවා. එහෙම. එතකොට මෙතන එහෙම වෛරයක් පරිභාණ්ඩ කරන වැඩක් නෙමෙයි. මෙතන කරන්නේ අවස්ථාවත් එක්කලා රට ජාතිය සාසනය රැකගන්න වෙන කල හැකි දෙයක් නැහැ. ඒ වගේම අන් අය තමන්ව ඝාතනය කරන්න තමන්ව නසන්න එනකොට ඒක වළක්වන්නට ඒ විදිහට ක්‍රියාත්මක එතකොට ක්‍රියාත්මක ප්‍රාණඝාතය කියන එකේ වෙනසක් නෑ. ඒ අකුසලයේ සිද්ධ වෙනවා. හැබැයි අකුසලයේ අල්පසාවද්ද මහාසාවද්ද කියන මේ වෙනස්කම් ඇති වෙන්නට අර මූලික අදහස් බලපාන. එතකොට දුටුගැන් රජුරෝ එලාර රජුරුවත් එක්කලා සටන් වැදුනේ එතන කරුණු දෙකක් පදනම් වුණා එකක් තමයි රටජාතිය ශාසනය ආරක්ෂා කර ගැනීම අනිත් එක තමයි වැඩිපුර ජීවිත විනාශ වෙන එක අවම කිරීම. එහෙම. ඒතර මේ දෙකම හොඳ අදහස්. හැබැයි හොඳ අදහසින් හරි එතන ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙද්දී ඝාතනයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීමේ කර්මය රජුරවන්ට තියෙනවා. හැබැයි අර මූලික අදහස් වල යහපත් බව නිසා එතන අර වෛරයෙන් ක්‍රෝධයෙන් මිනී මරනවා වගේ බරපතල විපාකයක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. එහෙම. ඉතින් අන්න ඒ වගේ අපි තේරුම් ගන්නට ඕන මූලික වශයෙන් අදහසත් වැරදි නම් ඒ කියන්නේ වැරදි දෘෂ්ටියක ඉඳගෙන වැරදි ආකල්පයක ඉඳගෙන වැරදි මනෝභාවයන් ගොඩක් අපි ජනිත කරගෙන නම් ක්‍රියාත්මක වෙන්නේ එතන අකුසල කර්මේ වඩා බලවත් වෙන්නට පුළුවන්. එහෙමයි. එහෙම නැති අවස්ථාවල අකුසලයේ වුණත් වඩා දුර්වල වෙන්නට පුළුවන්. හැබැයි මතක තියාගන්නට ඕන චේතනාව කියලා කියන්නේ මේ මුලින් ඇති වෙන අදහස නෙමෙයි ඒ වෙලාවේ නාම රූප ධර්මයන් ක්‍රියා කරන ක්‍රියාසාධක බලයටයි චේතනාව. එහෙමයි. ඉතින් ඒක වරද්දගත්තාම තමයි හුඟක් දෙනා කියන්නේ නෑ මම එහෙම එහෙම චේතනාවකින් නෙමෙයි කළේ කියලා කියන්නේ අර අදහස ගැනයි කතා කරන්නේ. අවසර අපේ සාවිනස් දැන් මේක කුසල සිතුවිලි තුලත් ඇති වෙන්න පුළුවන් නේද දැන් යමෙක් හිතන අපේ සාමිනාස මට ස්විප් එකක් ඇදුනොත් මට මොන හරි ධනයක් ලැබුණොත් මං මේකෙන් පන්සලේ චෛත්‍ය හදනවා. එහෙම නැත්නම් බෝධින් වහන්සේට ප්‍රාකාරය හදනවා. මං දානෙ දෙනවා. දැන් මං මේ වෙලාවේ දන් දෙන්න මට සල්ලි නැහැ මට ලැබුණොත් කරනවා. කරනවා. දැන් මෙතන තියෙනෙත් ඔය වගේ අදහසක්ද අපේ සාමයේ? ඔව් දැන් එතන තියෙන එක ඇත්තටම ඒ දැන් ඔය අදහස තෘෂ්ණා මූලික වෙන්නටත් පුළුවන්. එහෙමයි. ඒ වගේම කලාතුරකින් ප්‍රඥා මූලිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥා මූලිකව ක්‍රියාත්මක කරනකොට ඊට වඩා වෙනස් ස්වරූපයක් ඊතර තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ඔය වගේ අදහස් එන්නේ තෘෂ්ණා මූලිකව. ඒ කියන්නේ දැන් Tamanට ලැබිලා නැහැ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්න සූදානමකුත් නැහැ. එහෙම සැලසුමකුත් Tamanට නැහැ. හැබැයි ඉතින් මට හම්බ වුණොත් මම මෙහෙම කරනවා කියන බලාපොරොත්තුව. එතකොට අර කුසලයේ කර ගැනීමෙත් යම් ඕනකමක් තියෙනවා. මොකද ඒකත් හොඳ වැඩක්. ඒකෙන් මට පින් සිද්ධ වෙනවා. ඒකෙන් සසර සැප ලැබෙනවා කියන අදහසකුත් තියෙනවා. හැබැයි ඒක කරන්න මුදල් නැහැ. ඒ සඳහා මට මෙහෙම එකක් ලැබුණොත් හොඳයි කියන ඒ බලාපොරොත්තුවකුත් තියෙනවා. එතන එතන බලාපොරොත්තුව දෙකක්. එහෙම. ඉතින් ඒවා ගොඩක් වෙලාවට තෘෂ්ණා මූලික සංකල්ප හැටියට තමයි ගොඩනැගෙන්නේ. බලාපොරොත්තු ප්‍රාර්ථනා. එහෙම. ඉතින් හැබැයි කුසලයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට පන්සලේ චෛත්‍ය හදන්න, බෝධි ප්‍රාකාරය හදන්න, ඒ කටයුතු කරන්න ඕන. එතකොට මුදලක් ලැබුණොත් අපි ඒක යොදවන එක වෙනම කාරණයක්. හැබැයි දැනට අපට තියෙන විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? වෙන මොකක්වත් නැතිනම් මට ශ්‍රමයෙන් දායක වෙන්න පුළුවන්. ඉතින් එහෙම දායක වෙන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවනේ. එහෙමයි. එතකොට ඒ ඔක්කොම තියෙද්දි හිතාගෙන ඉන්නවා මට ස්විප් එකක් ඇදුනොත් නම් මම මේක හදනවා. අන්න ඒ විදිහට අර ධනය ගැනම විතරක් ඉලක්ක කරගෙන ඒ කල්පනා කරන ස්වභාවය නිවැරදි දැක්මක්ම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අපි ඉක්මනින්ම ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා නැවතත් වැඩසටහනට සහභාගී. අපි නැවතත් සුපුරුදු වැඩසටහන සමග එකතු වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරමින් ඉන්නේ මේ කර්මය කියන දේ කොහොමද හරියට නිවැරදිව විග්‍රහ කරගන්නේ කියලා. අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් කෙනෙකුට හිතෙනවා මේ චේතනාව නම් කර්මය. චේතනාව තුලින් නම් කර්මය ජනිත වෙන්නේ. අපේ මනසේ කුසල චේතනාව ඇති වූ පමණින් අපි කර්මය සම්පූර්ණ කරගෙන නැද්ද? දැන් මේ සමාජ මාධ්‍යවල එහෙම කතා වෙන දෙයක් තමයි මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් මනස පවත්වනවා නම් මම මේ දානමාන කිරීම, බුද්ධ පූජා කිරීම මොකටද මේ දේවල් කරන්නේ? ඒ කියන්නේ ද්‍රව්‍ය අවශ්‍ය නැහැ. අවශ්‍යතාවක් ඇති කරගත්තාම ප්‍රමාණවත්. එහෙමයි. එහෙමයි. දැන් එතනත් පටලවාගෙන තියෙන්නේ අර චේතනාව කියන්නේ මොකක්ද? අදහස බලාපොරොත්තුව කියන්නේ මොකක්ද කියන එක වෙන් කරගන්න බැරිකම. එහෙමයි. එතකොට දැන් බුදුහාමුදුරන්ට පූජාවක් තියෙනවා නම් හොඳයි. එහෙම තිබ්බොත් හොඳයි කියන අදහස එකක්. ඒ පූජාව කිරීම සඳහා මනස සහ කය ක්‍රියාත්මක කරන චේතනාව තව එතකොට අපි සිත පුරුදු පුහුණු කළාම අපිට අතපය ක්‍රියාත්මක නොකොට ඒ චේතනාව ජනිත කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ පුහුණු නොකලා වුණත් අකුසලයේදී ඒක කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කුසල කර්මපත සහ අකුසල කර්මපත 10ක් දක්වනවනේ. එහෙමයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර කියන මේ කරුණු තුන කය සම්බන්ධ කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතන චේතනාව ක්‍රියාත්මක වෙනකොට කය සක්‍රිය වෙනවා. ඒ චේතනාව. දෙවැනි අවස්ථාවේ මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප කියන එකේදී චේතනාව ක්‍රියාත්මක වෙනකොට වචනය ක්‍රියාත්මක වෙනවා. ඒ චේතනාවේ බලෙන් තමයි වචනය හසනවා. ඊළඟට මානසික කර්මපත හැටියට දක්වන අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන ඒවාදී කය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ වචනේ ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ එහෙම ඒ දෙකම නැතුව නිකන් පුද්ගලයා සමහරට නිදාගෙන ඉන්නවා සමහරලාට ඉඳගෙන ඉන්නවා මොකුත්ම සද්ද බද්ද හැල හොල්මනක් මොකක්වත් නැහැ ලෝකෙට මොකුත් වෙන්නෙත් නැහැ හැබැයි ඔහුගේ මනස තුල අවිද්‍යාව ක්‍රියාත්මකයි. එහෙම. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. එහෙම. තමන් සන්තක දේ ගැන පමණක් නෙමෙයි අනුන් සන්තක දේ පිළිබඳවත් තියෙන තෘෂ්ණාව. එහෙමයි. එතකොට අවිද්‍යා විෂම ලෝභ කියලා ඒ වචන දෙක එකට තමයි දක්වන්නේ. එතකොට දැඩි ලෝභය සහ අනුන් සතු දේවල් තමන් සන්තක කරගැනීමේ කැමැත්ත. ඒක තමයි විෂම ලෝභය. එතකොට දැන් කෙනෙකුට ඇඳේ නිදාගෙන කය වචනයේ මොකුත්ම ක්‍රියාත්මක කරන්නේ නැතුව අනුන් සන්තක දේවල් තමන් සන්තක කර ගැනීම පිළිබඳව සිතුවිලි ගොඩ නගන්න පුළුවන්. ඒවට සැලසුම් හදන්න පුළුවන්. එතකොට එහෙම කරුණොත් එතන අවිද්‍යාව නැමැති මානසික කර්මපතය සකස් ඊළඟට ව්‍යාපාදයක් එහෙමයි. අනුත් අනිත් අය නසන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඇඳේ හාන්සි වෙලා ඇස් දෙකක් පියාගෙන අනුන් නසන ක්‍රමෝපායන් පිළිබඳ විවිධාකාරයේ මනස ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙම. ඒතර මිත්‍යා දෘෂ්ටිය ගත්තන් පස්සේ වැරදි වැටහීම්. ඒතර වැරදි වැටහීම් වලට කය වචනේ කිසිම සම්බන්ධයක් නැතුව තනිකරම නිෂ්ක්‍රීයව ඉඳගෙන ඒ මනෝභාවයන් ගොඩනගන්න පුළුවන් වැරදි දෘෂ්ටි ඇති කරගන්න පුළුවන්. ඒතකොට ඒවා මනසින්ම කරනවා. අන්න ඒ වගේ අපට හරියට සිත පුහුණු කළොත් අනබිද්‍ය අව්‍යාපාද සම්මාදිට්ඨි කියන මේ කුසල කර්මත් අපට ඕනනම් මනසින් විතරක් කරන්න පුළුවන්. එහෙම. අනවිද්‍යාව කියලා කියන්නේ එතකොට දැඩි ලෝභයෙන් සිත නිදහස් කර ගැනීම. අවිද්‍යාවෙන් තොර බව. අනුන් සතු දේවල් Tamanට අත්පත් කරගන්නට ඒ විදිහට කල්පනා කරන්නේ නැහැ. එහෙමයි. එතකොට අවිද්‍යාවෙන් තොර වුණහම එතන ත්‍යාගශීලී බව. එහෙමයි. අනුන්ට යහපතක් කරන්න, අනුන්ට උදව් කරන්න, එහෙම සිතුවිලි Tamanට ගොඩනගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට අව්‍යාපාද කියලා කිව්වෙන් පස්සේ අනුන් නසන විනාශ කරන සිතුවිලි වෙනුවට අනුන් සුවපත් කරන අනුන්ට යහපත කරන මනෝභාවයන් ගොඩනගන්න පුළුවන්. ඊළඟට සම්මාදිට්ඨිය කියලා කියනකොට ලෝක ධර්මතා හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ආදී නිවැරදිව අවබෝධ කරගන්නට සිත මෙහෙවන්නට පුළුවන්. ඉතින් එහෙම කළොත් ඒක මානසිකවම කුසලයක් බවට පත් වෙනවා. දැන් අපි ඔතන තේරුම් ගන්න ඕන දේ තමයි බුද්ධ පූජාවක් වගේ දෙයක් අපට ඔය විදිහෙන් කරන්න පුළුවන්ද කියන එකයි. ඉතින් මනස දීර්ඝ කාලයක් පුහුණු කරලා තියෙන හොඳට සිහිය, ඒකාග්‍රතාවය, ප්‍රඥාව નિවරදිව තියෙන පරිත්‍යාගශීලීත්වය දිගු කලක් සසරේ මානසිකව පුරුදු පුහුණු කරපු කෙනෙකුට මානසික වශයෙන් එබඳු චේතනා උපදවන්නට පුළුවන් විය හැකියි. එහෙමයි. එහෙම අවස්ථාවක් අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා ත්‍රිලෝක විජය කියන සක්විති රජු මනෝමය දානයක් දුන්නවා. එතකොට ත්‍රිලෝක විජය සක්විති රජු සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ ඒ අපේ මහබෝසතාණන් වහන්සේගේ එක්තරා ආත්ම භාවයක්. එතකොට සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ ධාන මට්ටමේ මනස පවත්වන කෙනෙක්. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඒ විදිහට පුහුණු කරලා තියෙනවා. ඊළඟට යම් යම් අභිඥාවන් තියෙනවා ඇතම් සක්විති රජවරුන්. එහෙම. ඒතකොට ඒ බඳු මට්ටමේ ඉන්න කෙනෙක් තමයි අර විදිහට මනස මෙහෙවන්නේ විවිධ දිසාවලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩමෝලා මන්දිර සත්පුවණින් මන්දිර තනලා එතකොට දානමාන පිළිගන්නලා ඒ කටයුතු ටික කරන්නේ. එතකොට සක්විති රජුරවන්ට ඇත්තටම සත්‍රුවණින් මන්දිර තනන එක ප්‍රායෝගිකවත් ඕනනම් කරන්න පුළුවන්. ඒ මට්ටමේ හැකියාවක් තියෙන එක. මට මෙහෙම ලැබුණොත් මෙහෙම කරනවා කියලා නෙමෙයි ඔහු හිතන්නේ. එහෙමයි. ඔහුට එතන කරගන්න බැරි එකම දේ සම්මා සම්බුදුරු වැඩම කරගන්න එක පමණයි. මොකද බුදුරු ඒ වෙලාවේ නැති නිසා. ඒ නිසා තමයි එතුමන් මනෝමය වශයෙන් අර විදිහට සම්මා සම්බුදුරු වඩින හැටි උන්වහන්සේලාට පවන් සලන හැටි උන්වහන්සේලාට දානි පිළිගන්න නැහැටි වතාවත් කරන හැටි මනෝමය වශයෙන් දකිමින් ඒ මානසික ක්‍රියාව පවත්වා. එහෙමයි. එතකොට ඒකේ සසර විපාකත් ලැබිච්ච බව සඳහන් වෙනවා. හැබැයි අපි මෙතනදී තේරුම් ගන්නට ඕන තවත් දෙයක් තමයි ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර කියන ඒවා කායිකව සිද්ධ වෙනවා මුසාවාද පිසුන වාච පරසා වාච සම්පප්පලාප කියන ඒවා වාචසිකව සිද්ධ වෙනවා අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියනවා මානසිකව සිද්ධ වෙනවා. කායිකව අපි කරන කර්මයේහි විපාක මානසික සහ භෞතික කියන දෙවිධයකින් ලැබෙනවා. එහෙම. කුසලයත් එහෙමයි අකුසලයත් එහෙමයි. දැන් සතෙක් මරන්නට හිතනවා එතකොට ව්‍යාපාද සිතුවිල්ලක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි ව්‍යාපාද සිතුවිල්ල ඇති වුණාට අපි ප්‍රාණඝාතය භෞතික වශයෙන් කරන්නේ නැත්නම් ඒ ව්‍යාපාද සිතුවිල්ල නිසා අපේ සිත කිලිටි වෙනවා, දුගතිය උපදිනවා, ද්වේෂ බහුල වෙනවා, අනාගතේ දුක් විපාක ඇති කරනවා. හැබැයි ඒකෙන් අපේ ජීවිතය අකාලේ විනාශ වෙන විදිහේ බාහිර උවදුරක් අපට එන්නට තියෙන ඉඩ කඩ අඩුයි. එහෙමයි. අන්න ඒ වගේම තමයි අපේ දාන චේතනාවක් තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා අර විදිහට මනෝමය වශයෙන් යහපත් චේතනා උපදවාගෙන දානයක් දුන්නොත් එතන අපට කුසලයක් සිද්ධ කරගන්න පුළුවන්. එහෙමයි. හැබැයි මේ කුසලය තුළින් අපේ සිත පිරිසිදු වෙනවා, අපේ සිත පැහැපත් වෙනවා. නමුත් එයින් අර ආහාර පාන ආදී ද්‍රව්‍යෝපකරණ සකසලා බාහිරින් බුද්ධ පූජාවක් කළේ නැතිනම් අපට එතන අර භෞතික වශයෙන් ඒ ක්‍රියාව ඒ ආකාරයෙන් විපාකත්වයට නොපැමිණෙන්නට පුළුවන්. එහෙමයි. එතකොට විශේෂයෙන් ඒක අපිට ජීවමාන පුද්ගලෙක් ගත්තාම හොඳටම තේරුම් ගන්න පුළුවන්. මොකද දැන් බුද්ධ පූජාවකදී නම් අපිට බුදු ගුණ සිහි කරලා සිත ප්‍රසාදයටපත් වීම සිද්ධ වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා නම් එතකොට අපි දාන ටික සකස් කරලා ඒ කය පෝෂණය කිරීම කියන ක්‍රියාවලිය එතන සිද්ධ වෙනවා. එහෙම සිදු නොවෙනවා නම් එතකොට ඒක මානසිකව ඒ කුසලය ජනිත එතකොට දැන් භික්ෂුන් වහන්සේ නමක් ජීවත්ව ඉන්නවා නම් උන්වහන්සේට අපි යමක් පූජා කරනවා කියන තැන භෞතික වශයෙන් උත් ඒ ක්‍රියාව සම්පූර්ණ වෙන්නට ඕන. එහෙම නොවි අපි මෙහෙම මෙහෙම කියලා මනසෙන් හිතනවා නම් සිත පහදින්න පුළුවන් මේ හාමුදුරන් දාන ටිකක් පූජා කරන්න ඕන. අවස්ථාවක් ලැබුණොත් මම ඒක කරනවා. එතකොට ඒක කුසල් සිතක්. හැබැයි කුසල් සිතක් වුණාට දානේ සකසලා පූජා කරන්න අවස්ථාවක් එන්නේ නැත්තම් එතන භෞතික ක්‍රියාවලිය සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා කුසලයේදී සහ අකුසලයේදී කියන දෙපසින්ම ඇතැම් අවස්ථාවල මනෝමය වශයෙන් පමණක් ඒ චේතනාව මතුවෙන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල කායික වාචික ක්‍රියාවලියක් හැටියට ඒක ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් කායික වාචික ක්‍රියාවලියක් හැටියට සිද්ධ වුණොත් ඒකේ මානසික ඵලයක් සහ භෞතික ඵලයක් දෙපැත්තම ඇති කරනවා. අපි දැන් සමාජයේ ගොඩක් දකිනවනේ අපේ ස්වාමීන් වහන්සේ බොහෝ ධනවත් තැන්වල ඉපදිනවා. ඔව්. ඊටමත් මානසිකව අතින් පහළ පහළ මට්ටමේ මට්ටමේ අය. ඔව්. ඒ වගේම බොහෝම දුප්පත් ස්ථානවල අතිශය මානසික අතින් ප්‍රසන්න අය ඉපදිනවා. ඔව්. ඒ මොකද සසරේ කුසල් කරලා තියෙන විදිහ. එහෙමයි. දැන් ඇතම් කෙනෙක් සසරේ ගොඩාක් දන් දීලා තියෙනවා. හිත පැහැපත් කරගෙන නැහැ. නිවැරදි චේතනාවක් නැහැ. ඒතොර අර දීපු නිසා ලැබෙනවා. එතකොට බොහොම සුවදායක තැන්වල උපදිනවා. එහෙම. දැන් සමහර සුනකයෝ එහෙම ඉන්නේ. එහෙම. එතකොට මිනිස්සුව විඳිනවට වඩා ඒගොල්ලන්ට සමහරලාට සැප සහගත තත්ත්වයන් ගොඩ නැගෙනවා. එහෙම. හැබැයි මානසික වශයෙන් බොහොම දුර්වල තැනක පවතිනවා. එහෙම. මිනිස්සුත් ඒ විදිහට ඉන්නවා. එහෙම. තව සමහර අය ඉන්නවා හිත හොඳට සකස් කරගෙන සිත ප්‍රසන්න කරගෙන මානසික පැත්තෙන් ශක්තිමත් හැබැයි භෞතික අතින් බොහොම දුර්වලයි. ඒ මොකද හිත පැහැද හිත පහදවාගෙන කුසල් සිත් ඇති කර ගැනීම සසර පුරුදු කරලා තියෙනවා. අර භෞතික වශයෙන් දේවල් පරිත්‍යාග කිරීම ගොඩක් අඩු වෙලා තියෙනවා. එහෙමයි. දැන් ඒක අපිට තවත් හොඳට පැහැදිලි වෙන තැනක් තමයි ලෝසක තිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේ සසර ගමනේ විදර්ශනාව ප්‍රගුණ කරලා තිබුණා. ඒ නිසා උන්වහන්සේට රහත් වෙන්න පුළුවන් වුණා. එහෙම. හැබැයි පෙර භවයක පැවිද්දෙක් හැටියටම ඉන්න කාලේ රහතන් වහන්සේ නමකට ලැබුණු පින්නපාතය ද්වේෂ සහගත උන්වහන්සේ ගිනි අඟුරු ගොඩකට දාලා වහලා දානවා. එතකොට ඒ කරපු අපරාධය නිසා ඒ කර්ම විපාකය උන්වහන්සේට පසුපස එනවා. රහත් වෙච්ච ආත්ම භාවයේවත් කුසගිනි නිවෙන්නට ආහාරයක් ලැබෙන්නේ නැහැ. එතකොට සිතේ ප්‍රසන්න බව සිත පැහැපත් කර ගැනීම උන්වහන්සේට විමුක්තිය සඳහා උදව් වුණා. අර කර්ම විපාකය අර විදිහේ විපාකත්වයට පැමිණෙනවා. එහෙමයි. ඉතින් මේ විදිහට කර්මයේ ස්වභාවය හරීම විචිත්‍රයි, විවිධයි, ඒ වගේම සූක්ෂමයි. එහෙමයි. ඒ නිසා ඒක තේරුම් ගන්නට පහසු නැහැ. එහෙමයි. දැන් නායක හඳුරෝ මේ සම්බන්ධව ඒ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 40 වෙනි ප්‍රශ්නයට අදාළව පැහැදිලි කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි යනු බෞද්ධයන් අතර ප්‍රසිද්ධ ධර්ම පාඨයකි. කර්මය පිළිබඳව ඇති තවත් දේශනා නොදන්නා බොහෝ දෙනා ඉහතකී දේශනා පාඩේ බලාගෙන හැම තැනකදීම චේතනාව පමණක් කර්මයේ වශයෙන් දක්වති. එයත් මහත් වරදකි. චේතනාව හැර කර්මයේ වශයෙන් ගණන් ගැනෙන තවත් ධර්ම 21ක් ඇත්තේය. බොජ්ජංග 7ය, මාර්ගාංග 8ය, අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි යන කර්ම 3ය, අනවිද්‍යා අව්‍යාපාද සම්‍යක් දෘෂ්ටි යන 3ය යන මේ 21 කර්ම වශයෙන් ගණන් ගන්නා ධර්මයෝයි. චේතනාවත් සමග කර්මයේ හැටියට ගණන් ගන්නා ධර්ම දෙවිස්සක් ඇත්තේය. සෑමතනදීම මේ දෙවිස්සම කර්ම වන්නේ නොවේ. ඒ ඒ ධර්මය කර්ම වනතෙන් වෙන වෙනම කිව යුතුය. චේතනාව තවත් ක්‍රමයකින් තේරුම් කරතොත් දාන ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කිරීමේ මානසික උත්සාහය චේතනාවයි කිය යුතුය. අකුසල කර්මපත 10න් පාණාතිපාත අදින්නාදාන කාමේසු මිච්ඡාචාර මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප යන කර්මපත 7 සිදු කරන්නේ චේතනාවෙනි අර අපි කිව්වේ කායික වාචසික මෙහෙවීම ඇති කරන නිසා එතනදි චේතනාව ප්‍රමුඛ වෙනවා එහෙමයි අවිද්‍යා අකුසල කර්මපතෙහි කර්මය වන්නේ චේතනා සංප්‍රයුක්ත ලෝභ චෛතසිකයේ ව්‍යාපාදා කුසල කර්මපතෙහි කර්මය වන්නේ චේතනා සංප්‍රයුක්ත ද්වේෂ චෛතසිකය. මිත්‍යා දෘෂ්ටි අකුසල කර්මපතෙහි කර්මය වන්නේ චේතනා සංප්‍රයුක්ත දෘෂ්ටි චෛතසිකය. එතකොට දැන් ඒවැ චේතනාව යෙදෙනවා චේතනාව යෙදුනට චේතනාව නෙමෙයි බලවත් වෙන්නේ අර අවිද්‍යා චෛතසිකය, ව්‍යාපාද චෛතසිකය සහ දිට්ඨි චෛතසිකය තමයි ඒවැදී ප්‍රබල වෙන්නේ. මොකද ඒවා මානසික වශයෙන් සිද්ධ වෙන නිසා. අර කායික වාචසික ක්‍රියාවන් හසුරවන තැන තමයි චේතනාව වඩා ප්‍රබල වෙන්නේ. ඊළඟට නායක හඳුරෝ මේ කාරණේ පැහැදිලි කරනවා තවදුරටත් මිනිසකු විසින් අතින් ගසා කුඩා සතකු මරතහොත් ඒ මිනිසාගේ సంతානෙහි සතා මැරීමේ උත්සාහය වූ අකුසල චේතනා පහළ වේ. ඒ චේතනාව සමගම ඒ චේතනාවට අනුකූලව සතා අරමුණු කරන සිතක්ද තවත් එයට උවමනා චෛතසික ධර්ම සමූහයක්ද පහළ වේ. ඒ සියල්ලම පහළවන්නේ චේතනාව හා බැඳී එකම ධර්මයක් සේය. ඒ ධර්ම සමූහයේහි සිතත් එක් ප්‍රධාන ධර්මයකි. චේතනාවත් ප්‍රධාන ධර්මයකි. ප්‍රදීපයක් දල්වනවත් සමග එයින් ආලෝකයක් ඇතිවන්නක් මෙන් ඉහත කී චේතනාදී ධර්ම පිණ්ඩය ඇතිවෙනවත් සමගම අත ඔසවාගෙන ගොස් සත්වයාගේ ශරීරය කරා පමුණුවන වේගයෙන් යුක්තවන වායුවක් ඇතිවේ. ඒ වායු වේගයෙන් අතේසවි සත්වයාගේ ශරීරය කරා තදින් යන්නේය. අත වේගයෙන් හැපීමෙන් සත්වයාගේ ශරීරය පොඩි වේ. එයින් සත්වයාගේ මරණය සිදුවේ. සත්වයාගේ මරණය ඌයේ ශරීරයේ පොඩිවීම නිසාය. ශරීරයේ පොඩි ඌයේ අත හැපීම නිසාය. අත සත්ව ශරීරය කරා ගියේ ශරීරය තුල හටගත් වායු වේගය නිසාය. ඒ වායුව හටගත්තේ මිනිසාගේ సంతානෙහි හටගත් සතා මැරීමේ උත්සාහය වූ වදක චේතනා සංප්‍රයුක්ත චිත්තය නිසායි. වදක චේතනා සහිත චිත්තය ඇති නොවේ නම් අතගෙන යන වායු ඇති නොවේ. වායු ඇති නොවේ නම් අත සතාගේ ශරීරය කරා නොයන්නේ. අත ශරීරය කරා නොගියේ නම් සතාගේ ශරීරය නොතැලෙන්නේ. ශරීරය නොතැලුණා නම් සතා නොමැරෙන්නේ. මේ කාරණෙහි සතාගේ ශරීරයේ තැලීම අත ශරීරය කරා යාම වායු වේගයෙන් අත තල්ලු කර හැරීම යන මේවා අප්‍රධාන කරුණය. එබැවින් ඒ එකකුදු කර්මය නොවේ. චේතනාව ඇති නොවි නම් අතගෙන යන වායුවද ඇති නොවේ. අතද සතා කරා නොයේ. සතාගේ ශරීරයේද නොතැලේ. මරණයද සිදු නොවේ. සියල්ලම ඌයේ චේතනාව නිසායි. එහි චේතනාවම ප්‍රධානය ප්‍රධානය. චේතනාව කර්මයයි කියන්නේ එහෙයි. එතකොට චේතනාව කර්මය වෙන්නේ කොහොමද කියන එකයි නායක හඳුරු මෙතනදී පැහැදිලි කරන්නේ. ඒක නිකම්ම නිකන් අදහසක් නෙමෙයි. ඒ චේතනාව මතුවෙනකොට තමයි අර චේතනා සංප්‍රයුක්ත වායු වේගයක් ක්‍රියාත්මක වෙලා අත ක්‍රියාත්මක වෙලා කියන්නේ මේ මේ රූප කලාප එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා ඇරෙන්නට ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් රූප කලාපවල නැහැ. එතකොට අත ඉදිරියට ක්‍රියාත්මක වෙනවා වේගයක් එනවා කියලා කියන්නේ අර සිතින් හටගන්නා වායු රූපය නිසා. ඒතර සිත හටගන්නේ අර ක්‍රියාව කිරීමේ චේතනාවත් එක්ක. ඒ චේතනාවෙන් සිත හට ගන්නවා, සිතින් වායු වේගය හට ගන්නවා, වායු වේගයෙන් අත ක්‍රියාත්මක වෙනවා. ඒ අත ගිහිල්ලා සතාගේ වදිනවා. ඒතර සතා තැලෙනවා, සතා මැරෙනවා. ඒතර මේ සියල්ලම සිද්ධ වෙන මේ භෞතික ක්‍රියාවලිය නෙමෙයි එතන වඩා වැදගත් වෙන්නේ අර මානසික චේතනාව. ඒ නිසා තමයි චේතනාව කර්මය වෙනවායි කියලා දක්වන්නේ. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ. කෙනෙකුට හිතුනොත් මේ කර්මය තමයි සෑම දෙයක්ම කියලා එතකොට හැමදේම සිදු වෙන්නේ කර්මය මතමයි කියලා. එහෙම කියන්න බෑ. අපිට කර්මය මත සිද්ධ වෙන භෞතික වශයෙන් බොහෝ දේ තියෙනවා. එහෙමයි. අභිධර්මයේ පැහැදිලි කරනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ පංච විඤ්ඤාණයන්ම හටගන්නේ කර්මය නිසා. එහෙමයි. ඒවා ඒවා කර්ම විපාක සිත් හැටියටයි දක්වන්නේ. එහෙමයි. එතකොට ඇසට අරමුණක් හමු වෙනකොට ඒක ඉෂ්ඨාරම්මණයක් හෝ වේවා අනිෂ්ඨාරම්මණයක් හෝ වේවා ඒ දෙකෙන් කොයික ආවත් එන්නේ කර්ම විපාකයක්. කනට ඇහෙන හැම දෙයක්ම ඇහෙන්නේ කර්ම විපාකයක් හැටියට. නහයට දැනෙන හැම දෙයක්ම දැනෙන්නේ කර්ම විපාකයක් හැටියට. කයට ස්පර්ශ දිවට අරමුණු වෙන හැම රසයක්ම අරමුණු වෙන්නේ කර්ම විපාකයක් හැටියට. කයට ස්පර්ශ වෙන හැම ස්පර්ශයක්ම අරමුණු වෙන්නේ කර්ම විපාකයක්. නමුත් විශේෂත්වය තමයි මේ පංචේන්ද්‍රයන්ටම හමු වෙන දේවල් කර්ම විපාක හැටියට ලැබුණට සිතින් ඒවට ප්‍රතිචාර දක්වන්නේ කර්ම විපාක වශයෙන් නෙමෙයි. එහෙම. එහෙම. සිතින් ප්‍රතිචාර දක්වන්නේ ඒ මොහොතේ අපි සිහියෙන්ද නුවණින්ද ඉන්නේ අසිහියෙන්ද අනුවණින්ද ඉන්නේ ලෝභයෙන්ද ද්වේෂයෙන්ද මුලාවෙන්ද ඉන්නේ ඒ ස්වરૂපයන් අනුව තමයි අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ. එහෙම. එතකොට ඒ අනුවයි අභිනව කර්ම ජනිත ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කියන පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නේ పూర్ව කෘත කර්ම විපාක හැටියට ඒ මොහොතේ මනසින් ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා තමයි අලුත් කර්ම ජනිත කිරීම තීරණය. එතකොට ලෝභ සිතින් ඒකට ප්‍රතිචාර දක්වුවොත් ලෝභ මූලික කර්මයක් සිද්ධ කරගන්නවා ද්වේෂ සිතින් ප්‍රතිචාර දක්වුවොත් ද්වේෂ මූලික කර්මයක් කරගන්නවා මෝහ සිතින් ප්‍රතිචාර දක්වුවොත් මෝහ මූලික කර්මයක් කරගන්නවා. කුසලයක් ඒවා. එහෙම අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ සත්‍යය විසින් සිද්ධ කරන කර්ම මේ විශ්වයේ හෝ යම් කිසි තැනක ගබඩා වෙනවද? එහෙම නොවෙනවා නම් කොහොමද ඒව විපාක විදිහට අපිට ලැබෙන්නේ? ඔව්. දැන් ඔය ප්‍රශ්න 41 වෙනි ප්‍රශ්නේදී නායක හඳුර පැහැදිලි කරනවා ධර්ම විනිශ්චයේ. එතන අසවල් තන ගබඩා වෙනවයි කියලා අපිට තැනක් ඕන වෙන්නේ යම්කිසි ස්කන්ධයක් පවතින දෙයකට පමණයි. එහෙමයි. එතකොට රූපයට එහෙම තනක් අවශ්‍ය වෙනවා සියුම් වශයෙන්. එහෙමයි. හැබැයි නාම ධර්ම කියන ඒවට එහෙම තනක් ඉඩක් යන කාරණා නෙමෙයි. නමුත් දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇති වෙලා නැති වෙන ධර්මයක් නම් කොහොමද ඒක විපාකත්වයටපත් වෙන්නේ පසු කාලීනව. එහෙමයි. ඒක නායකහන මේ විදිහට පැහැදිලි කරනවා. සත්‍යයන් කරන කුසලා කුසල කර්ම සංඛ්‍යාත චේතනාදී ධර්ම සිතහා ඉපිද සිත සමගම නිරුද්ධ වෙනවා මිස යම්කිසි තැනක රැස් නොවේ. ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කලෙහි මිස ගිනි නිවුණු පසු ඇති නොවේ. එමෙන් ඇතම් හේතුන්ගේ ඵලය හේතුව विद्यमान කාලයේහිම මිස හේතුව නැති වූ පසු ඇති නොවේ. ඒ න්‍යාය අනුව නම් නිරුද්ධ වූ කර්මයෙන් ඵලයක් ඇතිවන්නේ කෙසේද යන ප්‍රශ්නේ නැගිය යුතුය. අඹයටයක් රෝපණය කළ කල්හි දැන් නායකහන මෙතන උදාහරණ කීපයක් දක්වන හොඳ ලස්සනට මේක පැහැදිලි කරගන්න. එහෙමයි. අඹයටයක් රෝපණය කළ කල්හි අඹඵල ඇතිවන්නේ රෝපණය කළ අඹයටය දි รา විනාශ වී ගොස් බොහෝ කලක් ගත වූ පසුවය. විද්‍යමාන අඹයටයකින් කිසි කලක අඹඵලයක් හට නොගනී. එමෙන් ඇතම් හේතුන්ගෙන් ඵලය ඇතිවන්නේ හේතු නිරුද්ධ වී බොහෝ කලක් ගත වූ පසුය. කර්මයක් ඒ ගණේටයත් හේතුවකි. සියලුම කර්මයන් තම තමන්ගේ විපාකය ඇති කරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුය. විද්‍යමාන කර්මයකින් කවර කලකවත් ඵලයක් ඇති නොවේ. විද්‍යමාන ෂණෙහි ඵලය ඇති නොකිරීම කර්මවල ස්වභාවය. දැන් අර අඹෑටයකින් අපි අඹෑටයක් හිටෙව්වෙන් පස්සේ ඒකෙන් ගහක් හැදිලා ඒකෙන් අඹ ගෙඩි හැදෙනවා. එහෙමයි. දැන් අඹ ගෙඩි හැදෙන අවස්ථාව වෙනකොට අඹ ඇටේ නැහැ. ඒක දිරලා ගිහිල්ලා. එතකොට අඹ ඇටේ දිරලා ගියා නම් කොහොමද අඹ ගෙඩි හැදෙන්නේ කියලා තර්ක කරන්න වගේ කාරණයක් තමයි මෙතන මේ කර්මය ඇති වෙලා නැති වුනහම කොහොමද ඒකෙන් අනාගත විපාක ඇති කරන්නේ. එහෙමයි. කියන කාරණය. එතකොට සමහර දේවල් තියෙනවා ඒ කාරණය සිද්ධ වෙන මොහොතේ තමයි ඒකේ ප්‍රතිඵලය ජනිත කරන්නේ. සමහර දේවල් සිද්ධ වෙනවා පසු කාලීනව තමයි ඒක ප්‍රතිඵල ඇති කරන්නේ. අර අඹ ඇටේ වගේ. ඒතකොට අඹ ඇටෙන් කවදාවත් අඹ ගෙඩි ගන්න බෑ. අඹ ඇටය විනාශ වෙලා යනවා ඒකේ ගහ හැදෙනවා. ඊට පස්සේ තමයි අඹ ගෙඩි ලැබෙන්නේ. අන්න ඒ වගේ සිද්ධාන්තයක් තමයි කර්මය තුල ක්‍රියාත්මක වෙන්නේ. එහෙම. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා නිරුද්ධ වූ කුසල කුසල කර්මවලින් බොහෝ කල්ගත වී පලහට ගැනීම ඊතා ගැඹුරු කරුණකි. කෙනෙකු අනෙකෙකුගෙන් ණයක් ගන්නා කලෙහි ණය ගැනීම වූ ක්‍රියාව අනෙකා දෙන දෙය අතට ගන්නවත් සමග කෙලවර වේ. ඉන්පසු ණය ගැනීම ක්‍රියාව නැත. එහෙත් ණයගත් නිසා ගත්තා වූ තනත්තා කෙරෙහි ණය ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ඉතිරි වේ. එබැවින් ණයගත් තනත්තා එය ගෙවන තුරුම ණයකාරයෙක්ව සිටී. ඔහුට හිමි වී ඇති ඒ ණයකාර ස්වභාවය නැතිවන්නේ ණය ගෙවූ පසුය. ණයක් ගත් කල්හි නැවත ගෙවිය යුතු බව එක්තරා ස්වභාවයක් ණයගතියාගේ సంతානෙහි ඉතිරිවන්නක් මෙන් කර්මය කළහොත් එය නිරුද්ධ වුවද අනාගතෙහි විපාක ඇතිවීමට හේතු වන එක්තරා ස්වභාවයක් කර්මය කළ තැනැත්තාගේ సంతානෙහි ඉතිරි සියලුම කර්ම නිරුද්ධ වන්නේ කර්මකාරී පුද්ගලයාගේ సంతානෙහි මතු විපාක ඇතිවීමට හේතු වන එක්තරා ස්වභාවයක් ඉතිරි කොටය. ඒ ස්වභාවයේ ඉතිරි වී ඇති නිසා අවස්ථාවක් පැමිණි කල්හි ඒ ඒ කර්ම තමාගේ විපාකේ ඇති කරේ. විපාකය ඇති කළ හැකි එක්තරා ආකාරයකින් පැවැත්ම කර්මවල එක්තරා ස්වභාවයකි. ණයගත් තැනත්තාට හිමිවන ණය ගැතිකම අසවල් තන අසවල් ආකාරයෙන් තිබෙනවාය කියා නොදැක්විය හැකිය. එහෙත් එය නැත්තේ නොවේ. එමෙන් නිරුද්ධ වූ කර්මවල මතු විපාක ඇතිවීමට හේතු වන එක්තරා ස්වභාවයක් සත්ව సంతානෙහි ඉතිරි වී ඇතත් එය අසවල්තන අසවල් ආකාරයෙන් ඇතැයි කියා නොදක්විය හැකියි. කිය හැකියි ඇති බව පමණයි. ඒක අරිට වඩා දැන් අඹ අඹ ඇටේ පිළිබඳව කියපු උපමාව භෞතික කාරණයක්. දැන් ඊට වඩා සූක්ෂම කාරණයක් නායක හනු මේකදී පැහැදිලි කරන්නේ ණයක් ගත්තන් පස්සේ ඒ ඒ මුදල් ටික අතට දෙනකොටම ඒ ණය ණය දීම නැමැති ක්‍රියාවලිය එතනින් අවසానයි. ඊට පස්සේ ඒක අරගෙන ගිහිල්ලා තමන් වියදම් කරලා භුක්ති විඳහම ඒ ටිකත් ඉවරයි. දැන් එතනින් එහාට මොකක්වත් නැහැ. ඊට පස්සේ අපි හිතමු මේක පොතක සටහන් කළේ නැත්නම් සටහන් කරපු තැනකුත් නැහැ. නමුත් දැන් මේතනත්තා ඒ මුදල් ආපසු දිය යුතුයි, ණය ගෙවිය යුතුයි කියන කාරණයක් තියෙනවා. ඒක තියෙන්නේ කොහෙද කියන්න බෑ. නමුත් එහෙම එකක් තියෙනවා. ඒ වගේ තමයි කර්මය කියන්නේ. ඊළඟට තව ලස්සන උපමාවක් නායක හරු දක්වනවා. ලෝකයේ සිටින සෑම මිනිසෙකුටම නමක් තිබේ. නම අසවල් තන අසවල් ආකාරයෙන් ඇතැයි කියා නොදැක්විය හැකිය. එහෙත් එය නැත්තේ නොවේ. ඒ තනත්තා දුටු කලෙහි නම කියා අමතන්නේ ඒ තනත්තා නම කියා හඳුන්වන්නේ තිබෙන තනක් තිබෙන ආකාරයක් නැතත් නමක් ඇති නිසාය. කර්මයක් කර්මයන්ගේ පැවැත්මත් නම්වල පැවැත්මසේ සිතාගත යුතුය. නම ඇති තැනක් ඇති ආකාරයක් නොදක්විය හැකි වන්නක් මෙන්ම කර්මයේ ඇති තැනක් එහි පවත්නා ආකාරයක් නොදක්විය හැකි. එහෙත් එය නැත්තේ නොවේ. දැන් ඒක අරීටත් වඩා කාරණේ හොඳට තහවුරු කරනවා. දැන් නම කියන එක දැන් ණය කියන එක නම් නිකන් අපි හිතමුකෝ මතකේ තියාගෙනවත් ඉන්නවා කියලා. නැවත නැවත. එතකොට නම කියන එක අපි හැමෝගෙම මේ නම් මතක් කර කර ඉන්නව නෙමෙයිනේ. හැබැයි පුද්ගලයා දකිනකොට මේ නම මතක වෙනවා. ආ. එතකොට ඒ කලින් ඇතිවෙච්ච <laughs> නම අහනකොට ඇතිවෙච්ච සිත ඒක දැන් නිරුද්ධ වෙලා ඒක ඇත්තෙත් නෑ. නමුත් ආපහු අර පුද්ගලයා අරමුණු කරනකොට ආයෙත්තර නම කියන එක ඉස්මතු වෙනවා. එතකොට ඒක කොහෙද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන එකක් පෙන්වන්න පුළුවන් කමක් නෑ. නමුත් ඒක අවශ්‍යතාවන්නේ මතුවලා එනවා. දැන් කණ්ඩායමක් ඉදිරියේදී වුණත් Tamange නම කියනකොට හේතුවක් නැතුව අර පුද්ගල ප්‍රතිචාරයක් දක්වනවා. ප්‍රතිචාරයක් දක්වනවා. <laughs> ආ එතකොට අන්න ඒ වගේ ඒ තියෙන තනක් තියෙන විදිහක් පෙන්වන්න බැරි පමණින්ම දේවල් නැහැ කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. ඒක අවශ්‍ය තැනදී සක්‍රිය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හරියට අර නම කියන එක තියෙන තනක් තියෙන විදිහක් පෙන්වන්න බැරි වුණාට අවශ්‍ය මොහොතේදී අපිට ඒක සිහියට එන්නා වගේ කර්මයක් තේරුම් ගන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ කර්මය කියන વિષය ගැඹුරු વિષය සම්බන්ධව අපිට පුළුල් අවබෝධයක් ලබා දුන්න එක ගැන. ඉතින් අදට අපේ වැඩසටහනට අප වෙනුවෙන් වෙන් වෙලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. ඒ නිසා අපිට ඔබගේ නිවසෙන් ආලින්දයෙන් සමුගන්නට සිදු වෙනවා. යලිත් දවසක මේවන් හරවත් වැඩසටහනකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙනුයි අද අපි ඔබගේ ආලින්දෙන් සමුගන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිද්ධ වෙනවා මේ කරා වූ කුසල සම්භාරයේ හේතු කොටගෙන ඔබ වහන්සේ කරන ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඔබ වහන්සේට ඉෂ්ට සිද්ධ කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණ සෝයම සාක්ෂාත් වේවා. ඒ වගේම සුපින්නතුනේ CSAපේ ගරු සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය වෙත අපි මේ කාර්ය මණ්ඩලය වෙත මේ පුණ්‍ය කටයුත්තෙන් ජනිත වූ කුසල සියලුම සම්භාරයන් අනුමෝදන් කරනවා මේ වගේ ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් අප කණ්ඩායමට සභාපතිතුමාට කරගෙන යන්නට හැකි වේවා කියලා. ඒ වගේම අපිත් එක්ක නිබඳව එකතු වෙන්නා වූ දායක කාරකාදීන් ඔබ සැමටත් මේ කුසලයේ අපි අනුමෝදන් කරනවා. ඔබගේ යහපත් සියලුම බලාපොරොත්තු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අවසන ඔබත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම අප සියලු දෙනාටම මේ කුසලය අනුමෝදන් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් ඒ අමා මහ නිවනම සැනසේවා සාක්ෂාත් වේවා. ඉතින් අපි අදට ඔබගේ නිවසෙන් සමුගන්නවා නැවතත් ඔබගේ ආලින්දයට ගොඩවීමේ බලාපොරොත්තු වෙමි. පෙරුවන් සරණයි.